එහෙමයි ස්වාමීන් වහන්සේ මම අහන්න හිටපු අනිත් ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ දේශනාවේ මුලදීම සඳහන් කළා අර ධානයකටපත් වෙච්ච උතුමන්ට ඒකෙන් මානසික ක්‍රියා අදිෂ්ඨාන කරලා කරන්න පුළුවන් කියලා. එතෙන්දී ස්වාමීන් වහන්සේ ධානයේට සම වැඩිලා ඊට පස්සේ ඒ ශක්තියත් එක්කද කරන්නේ නැත්නම් ඒ කියන්නේ ධානයේදී ඒක කරන්න බෑ මොකද ධානයේදී කරන්න හැ කියන්නේ අපි පසුගිය අවස්ථාවල සමාධිය ගැන කතා කරනකොට කතා කළානේ සමාධියෙන් පුළුවන් එක් එක් අරමුණු අරමුණු කරන්න හැබැයි ධානයේදී වෙන වෙන අරමුණු වලට යන්න බෑ එකම අරමුණ එකම විදිහෙන් නැවත නැවත ගන්න එක තමයි ධානයේ ස්වභාවය එතකොට එයාට ධානයෙන් මිදෙන්න ඕන අර අදිෂ්ඨානය කරන්න. ඒ නිසා ධානයට සමවදින්නේ අර මානසික ශක්තිය බල ගන්නවට. දැන් අර අපි සත්‍යක්‍රියාව ගැන කතා කරනකොට එදා මම කිව්වේ මේ දුන්නක ඊතලයේ තියලා අර දුනුදිය හොඳට අදින තරමට තමයි මේ ඊතලේ අදාළ ඉලක්කයට ඒක වේගය ගන්න. යන්නේ වේගය ගන්න තමයි අර ධානයට සමවැදිලා මේ මානසික වශයෙන් හොඳ ස්ථාවර බවක් ගොඩනගන්නේ. එහෙම ස්ථාවර වුණු මනසින් තමයි ඊට පස්සේ අර අදිෂ්ඨානයට එන්නේ. එහෙම නැතුව නිකම්ම අදිෂ්ඨානය කළාට අර ශක්තිය අවදි කරන්න පහසු නැහැ. අර වගේ ඒ ඒ ඒ අදිෂ්ඨානය බල ගන්නවන්න තමයි අර ධානයට සමවැදිලා අවශ්‍ය ශක්තිය මතු කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි ධානයේ තුලදී නෙවෙයි නෙවෙයි ධානයෙන් දැනගන්න ඕනේ උනේ දැන් ධානයේ ඒ ශක්තිය අරගෙන ඒ කිට්ටුවෙන්ම තමයි එතකොට එයා අර වැඩේ කරන්න ඕනේ. එහෙම නැත්නම් ඥානේ ඒ සිටි ගමන්ම යදිෂ්ඨානය කරනවා. ආ අන්න ඒකයි මට දැනගන්න. හොඳයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිං සිද්ධ වෙනවා. පෙරුවන් සරණයි. සබයි